ඊළඟට සඳහන් කරනවා පටිසම්භිදා මග්ගපාළියේ පටි පටිසම්භිදාවට ගියහම සඳහන් කරනවා එතනදී මීට වඩා මේ කාරණාව විස්තර කරන්න පුළුවන් කියලා. දැන් එතකොට මේ සඳහන් කරන්නේ කොතන තියෙනවද එතකොට? අපි මේ සඳහන් කරගෙන යන්නේ විසුද්ධි මාර්ගයේ තියෙනවා. මේ මේ සඳහන් කරන මේ ප්‍රීතිය හාත්පසින් දැනගත්තා වෙයි කියන කරුණ පටිසම්භිදා මග්ගපාලියට යනකොට මීට වඩා කොහොමද මේ හාත්පස කොහෙ කොහෙ තියෙන පැත්තත් එක්කද කොයි විදිහටද හාත්පස උනේ කියන කාරණාව ආපහු විසුද්ධි මාර්ගයට වඩා විස්තර කරලා සඳහන් කරන්නේ පිටකේ පටිසම්භිදා මග්ගපාලියේ. ඉතින් මේ විසුද්ධි මාර්ග කොටසෙන් පස්සේ අපි පටිසම්භිදාවේ කොටසත් සාකච්ඡා කරන නිසා මේ කාරණා ආපහු අපට මේ සියලුම කාරණා ආපහු අලුත් වෙනවා. නැවත වතාවක්. අලුත් කාරණාවත් එක්ක මේ වචන එක්කම මේක තවත් විස්තර කරලා අවබෝධ වෙනවා පටිසම්භිදාව සාකච්ඡා කරද්දී. නිසා ඒ කාරණාවම සඳහන් කරනවා විසුද්ධි මාර්ගයේ සාකච්ඡාවයි මේ සිදු කරගෙන යන්නේ කියලා. ඊළඟට පින්නතින් සඳහන් කරනවා මේ ප්‍රීතිය ආවර්ජනය කරලා දැනගනිමින් දකිමින් ප්‍රතිවේක්ෂා කරමින් සිතින් අදිෂ්ඨාන කරමින් ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් දෙමින් සිහිය තව තවත් වැඩි දියුණු කරමින් සිහිය යොදවමින් සිත සමාදන් කරවමින් ප්‍රඥාවෙන් දැනගමින් දැනගනිමින්ම මේ අභිඥා කියන එක දැනගන්නවා මේ කියන කාරණා ටික ප්‍රීතිය ආවර්ජනය කරලා දැනගනිමින් දකිමින් ප්‍රතිවේක්ෂා කරමින් එතකොට ප්‍රීතිය දැනගන්නවා ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ නැවත නැවත ප්‍රීතිය පිළිබඳව ආවර්ජනය කරනවා සිහි කරනවා ප්‍රතිවේක්ෂා කරමින්ම අදිෂ්ඨාන කරමින්ම ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් දෙමින් ශ්‍රද්ධාවෙන් අදහමින් දැන් මේ ප්‍රීතිය විඳිනවා ශ්‍රද්ධාව හොඳටම තියෙනවා. ඒ දෙකම දරාගෙන ඉන්න වීරිය වීරිය අපිට මනාව උදව්වක් කරනවා වීරියෙන් අපිට ඒක මනාව උදව් කරනවා ඒක ආරක්ෂා කරන්න. සිහිය තව තවත් වැඩි දියුණු කරමින් සිහිය යොදවමින් ඒ සිහිය තුළ සිත සමාදන් කරවමින් ප්‍රඥාවෙන් දැනගනිමින් මේ අභිඥා කියන කාරණාව අපිට දැනගන්න දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අභිඥා කියන තැනට මොන තරම් සිහියක් මොන තරම් අවබෝධයක් කොයි තරම් කල්පනාවක් තියෙන පුජ්‍යලෙ බවට පත් වෙනවද කියන කාරණාවයකින් කියවෙනවා. පරිඥා පරිඥා කියලා කියන්නේ පිරිසිඳ දැනගත යුතු දේවල් දැනගන්නවා. ඒතර මොනවද මේ පිරිසිඳ දැනගත යුතු දේවල්? සඳහන් කරන ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරනවා, වැඩි දියුණු කළ යුතු දේවල් වැඩි දියුණු කරනවා, වඩනවා, අවබෝධ කරගත යුතු දේවල් අවබෝධ කරගන්නවා. දියුණු කරගන්නවා. ඒකට කියනවා පරිඥා කියලා. ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරනවා. අත්හරින්න තියෙන දේවල් අත්හැරලම දානවා. වැඩි යුතු දේවල් වඩනවා. දියුණු කරගන්න ඕන දේවල් මනාව අවබෝධ කරලා දියුණු කරනවා. අවබෝධ කරගත යුතු දේවල් මෙන්න මේ මේ දේවල් දියුණු කරගත යුතුයි. ඒ දේවල් දියුණු කරගෙන යනකොට ලැබෙන අවබෝධ ඥානය ඒක මනාව මනාව අවබෝධ කරනවා. අන්න ඒ නිසා මේ විදිහට සිදුවෙන මේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට මේ ප්‍රීතිය පදනම් කරගත්ත කරුණුමයි මේ සඳහන් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ප්‍රීති පටිසංවේදීති යනුවෙන් ප්‍රීතිය පටිපටි සම්මදේව වේදනා සීලෝ ප්‍රීතියෙහි හාත්පසින් හාත්පසින් යහපත් වූ ආකාරයෙන් දැනගන්නා වූ හික්මීමක් වෙනවා මේ ප්‍රීතියේදී හාත්පසින් දැනගන්නා වූ හික්මීමක් වෙනවා. ඒක තමයි පීතිය, පටිපටි, සම්මදේව, වේදනා, සීලෝ. මනාව හාත්පසින් ප්‍රීතියෙන් මේ කාරණාව අවබෝධ කරමින් දැනගනිමින් ඇතිවෙනා වූ හික්මීමක් වෙනවා. හික්මීමක් කියලා කියන්නේ මේ සියලු කාරණා අවබෝධ කරගනිමින් එන සීලයක් පිළිටනවා. මේ සියලු කාරණා තේරුම් ගන්න පුළුවන් සීලයක සීලයක පිළිටනවා. හික්මනවා කියලා කියන්නේ හික්මීමක් ඇති කරන්නේ සීලය නිසා. නම් හික්මීමක් එනවා. එහෙම නැත්තම් ඒ ප්‍රීතිය හාත්පසින්ම දකිමින් ඒ හාත්පසින් දකින ප්‍රීතිය නිසාම අවබෝධ කරනවා කියන එක සඳහන් කරනවා වේදෝ ඒතස්ස අත්ති වේද කියලා මෙතන සඳහන් කරන්නේ ඥාණයට. එතන ඥානයක් ඇති කරගන්නවා ප්‍රීතිය පිළිබඳව. මට දැන් ප්‍රීතියක් ඇති වෙලයි තියෙන්නේ ප්‍රීතිපටි සංවේදීනේ. ප්‍රීතියක් ඇති වෙලයි තියෙන්නේ මනාව මුලින් සඳහන් කරපු කරුණු අවබෝධ කරපු නිසා. ඒ ප්‍රීතිය පහළ වුණේ මෙන්න මේ මේ කරුණුත් එක්කයි මේ කරුණු නිසයි කියන එක මනාව වැටහෙන ඥානයක් ඒ පිළිබඳව ඥානයක් ඒ පිළිබඳව පහළ වෙනවා. නිසා ඥානයක් ඇති කරගන්නවා ප්‍රීතිය පිළිබඳව කියලා සඳහන් කරනවා ප්‍රීතිය පිළිබඳව ඥානයක් ඇති වෙනවා ආන් ඒ නිසා සඳහන් කරනවා තංවා පටිපටි සම්මදේව වේදයමානෝ ප්‍රීතිය හාත්පසින් හාත්පසින් දැනගනිමින් මේ අවස්ථාවේ දැනගනිමින් කියලා සඳහන් කරන ආකාර තුනක් ඒ නිසා සඳහන් කරනවා ප්‍රීතිය හාත්පසින් දැනගනිමින් ආකාර තුනක් සඳහන් කරන කොහොමද වේදනාව දැනගනිමින් හික්මීම කියන අවස්ථාව වේදනාව විඳීම දැනගනිමින් දැනගනිමින් හික්මීම වේදනාව ඥාණයෙන් අවබෝධ කරගත්තා. නැත්නම් ඥාණයෙන් අවබෝධ කරගන්නවා වේදනාව විඳිමින් අවස්ථාවක් වේදනාව විඳිමින්ම අවබෝධ කරන අවස්ථාවක් පිළිබඳව ආයෙ සඳහන් කරනවා. ඉතින් මේ කාරණාව මනාව පැහැදිලි වෙනවා පටිසම්භිදා මග්ගයේ විස්තර කරනකොට මේ කරුණු ටික සාකච්ඡා කරන නිසා. ටිකක් විසුද්ධි මාර්ගයේ මේ කාරණාව යම් තරමක් බරයි වගේ හැඟෙන්න පුළුවන්. නමුත් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන මේ කාරණාව ඊට වඩා ධර්මාර්ථයෙන් ලිහිල් කරන්න පටිසම්භිදා මග්ගින් තමයි පුළුවන් වෙන්නේ කොහොමද ඒක විස්තර කරලා තියෙන කාරණාව සාකච්ඡා කරන්න. ඉතින් අපි එහෙම සාකච්ඡා නොකරන්නේ අපි පටිසම්භිදා මග්ගයේ ඉස්සරහට සාකච්ඡා කෙරෙන නිසා නැත්නම් දැනුත් සාකච්ඡා කරලා ඉතින් දෙස් සාකච්ඡා වෙන්නේ ඒකම වෙනවා. ඒ නිසා කරුණ වශයෙන් මේ විදිහට සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා කැමැති පරිදි හාත්පසින් දැන ගැනීම හොඳින් ග්‍රහණය කර ගැනීම වශයෙන් ප්‍රීතිය සකසා දැනගත් බව අවබෝධ කරගන්නා බව තමයි මෙතන සඳහන් කරන්න කියලා. ඒ කාරණාව පිළිබඳව මනා අවබෝධයක් ලබන්න අවශ්‍ය මූලික කාරණා ටිකයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. කෙසේනම් අරමුණු වශයෙන් ප්‍රීතිය ප්‍රතිසංවේදනයේ වෙයිද? අරමුණු වශයෙන් ප්‍රීතිය කොහොම ප්‍රතිසංවේදනයේ වෙයිද කියන කාරණාවේදී මේ ප්‍රතිසංවේ ප්‍රතිසංවේදනයේ ප්‍රථම, ද්විතීය, ධානවලට අනුපිළිවෙලින් සමවදිනවා කියලා සඳහන් කරනවා ප්‍රීති සහගත බව ප්‍රථම ද්විතීය කියන ධානවලට අනුපිළිවෙලින් සමවදිනවා කොහොමද සර්පෙක් මේක අවබෝධ කරගන්න උදාහරණයක් දක්වනවා යම් ආකාරයෙන් සර්පෙක් එහෙම නැත්නම් ස්පර්ශයක් නැත්නම් සර්පෙක් කියලා සඳහන් කරනවා ග්‍රහණය කරගන්නා පුද්ගලයා සර්පයා ඉන්න තුඹස හෝ ගුලක් දැක්කහම සර්පයාවත් දැනගත්ත වෙනවා ගුලක් දැනගත්ත වෙනවා සර්පේක් ග්‍රහණය කරගන්නා පුද්ගලයා සර්පෙක් අල්ලගන්න සූදානම් වෙන පුද්ගලයා සර්පයා ඉන්න තුඹස හෝ ගුල දැක්කා. සර්පයා අල්ලගන්න සූදානම් වෙන පුද්ගලයා එක්ක මෙයා ඉන්නේ හුඹහක නලයක ඒක දැක්කා. භවෝ නලය දැක්කහම සර්පයාවත් දැක්ක වෙනවා. සර්පයා දැක්කේ නැහැ. සර්පයා ඉන්න හුඹහ තමයි දැක්කේ. අපි කිමු සර්පයා දැක්කේ නැහැ. නමුත් සර්පෙක් ඉන්නවා මේකේ. මම දැන් සර්පයා අල්ලන්න යන්නේ. තාම සර්පයා දැක්කේ නැහැ. සර්පයා ඉන්න බව හොඳටම හොඳටම දන්නවා. දැන් සර්පයා ඉන්න හුඹහ හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට අහවල් සර්පයා ඉන්නේ මේ හුඹහේ. කියලා හුඹහා දැක්කහම මෙතන සඳහන් කරන්නේ තුඹසත් දැක්ක වෙනවා සර්පයක් දැක්ක වෙනවා. සර්පයා මේකේ ඉන්නවා. ඒ කාරණාව ඒ නිසා සඳහන් කරනවා පුරුෂයා ගාව තියෙන විශේෂ දෙයක්. එමෙ සඳහන් කරන්නේ සප්ප පරියේෂණං චරන්තේනේව චරන් චරන්තේ තස්ස ආසේ පටිසං විදිතේ චරන්තේන තස්ස ආසං ආසේ පටිසං විදිතේ සර්පයා ආසේව යනු මේ වාසය කරන ස්ථානය ආසය කියලා කියන්නේ වාසය කරන ස්ථානය සර්පයා වාසය කරන ස්ථානය හරියටම පටිසං විදිතේ හැම ආකාරයකින්ම දැනගත්තාම සර්පයා හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා දැන් වාසය කරන ස්ථානයේ හම්බ වුණා. ඒ කියන්නේ හුඹහ. අන්ගේ හැම ආකාරයකම දැන් හුඹ අවබෝධ කළා. හුඹහ මේ විදිහටයි තියෙන්නේ. හුඹහේ නල මෙච්චරක් තියෙනවා. මේ නලවල මේ සර්පයා ඉන්නවා. දැන් හුඹහ මනාවම අවබෝධ කරගත්ත දැනගත්තාම සෝපි පටිසං විදිතේ ගහතන් ඒව ඉන්න ස්ථානය හරියටම අවබෝධ කරගත්තාම සර්පයාවත් හාත්පසින්ම දැනගත්තා. දැන් සර්පයා හොඳටම දකින්න පුළුවන් මොකද ස්ථානය හොඳටම අවබෝධ කළානේ. සර්පයාවත් හාත්පසින්ම සර්පයාවත් හාත්පසින්ම දැනගත්තා. සර්පයා අල්ලගත්තා. දැන් හම්බ වුණානේ. ඉන්න තැන හම්බ වෙලයි තියෙන්නේ. දැන් කවදාවත් අතාරින්නේ නැහැ. මගහැරලා යන්න පුළුවන්කමකුත් නැහැ. අනිවාර්යයෙන්ම සර්පයා අල්ලනවා මයි තැන දැනගත්තොත්. අන් ඒ නිසා සර්පයාවත් හාත්පසින්ම දැනගත්තා. ඉන්න තැනත් හාත්පසින්ම දැනගත්තා. සර්පයාත් සර්පයාත් අල්ලගත්ත කියන මට්ටමට සමානයි කියලා සඳහන් කරනවා මන්තානගත බලේන තස්ස ගහනත්ත සුකරත්තා කොහොමද මෙයා එතකොට සර්පය අල්ලන්නේ මන්ත්‍රී කියන්නේ මන්තානගත බලේන මන්ත්‍ර බලයෙන් තමයි සර්පයා වල්ලන්නේ මොකද සඳහන් කරනවා මේ පුද්ගලයා දන්නවා විශේෂයෙන් මන්ත්‍රයෙන් සර්පයා දැක්කොත් ගන්න අල්ලගන්න පුළුවන් කියලා විශේෂයෙන් සර්පයා මන්තරයෙන් දැක්කොත් අල්ලගන්න පුළුවන් මොකද මෙයාගව මන්තරයක් තියෙනවා. ඒ මන්තරයෙන් සර්පයා දකිනවා. සර්පයා ඉන්න තැන දන්නවා. ඒකයි ඉස්සලා සඳහන් කළේ හර්පයා ඉන්න හාත්පස අවබෝධ කරගත්තොත් සර්පයත් අල්ලගත්තා වෙනවා. මොකද අල්ලගන්න මන්තරයක් තියෙනවා. ඉන්න තැන යෝනේ. මොහු ළඟ මන්තරයක් තියෙන නිසා සර්පයා මෙතන ඉන්නවා නම් කිසිසේත් යන්න යන්න බෑ මේ මන්ත්‍රයේ ඔස්සේ මම මොහු අල්ලනවා අල්ලනවා මයි. නිසා ඉන්න තැන හාත්පස දැනගත්තොත් ඉන්න තැනක් දැනගත්තා සර්පයත් අල්ලගත්තාම අල්ලගත්තාම වෙනවා. මේ නිසා සඳහන් කරන්නේ මන්ත්‍රයක් තියෙන මන්ත්‍රයෙන් විශේෂයෙන් අල්ලනවා අල්ලනවාමයි කියලා. ආන් ඒ නිසා මේ මන්ත්‍රය නිසා සර්පයාව ඉන්න තැන දැනගත්තත් වෙනවා අල්ලගත්තත් වෙනවා කියලා තැනකට එනවා මේ මන්ත්‍රය නිසා. සර්පයා ඉන්න තැන දැනගෙන දැනගත්තයි අල්ලගත්තයි දෙකම වෙනවා. ඒ නිසා තැනකට එනවා මන්ත්‍රය නිසා. මෙන්න මේ විදිහට සර්පයා ගුලක රිංගලා ඉන්න නිසා සර්පයා ගුලක ඉන්නවා වගේම මේ ප්‍රීතිය කියන එක අරමුණ තුල හැංගිලා ඉන්නේ. ප්‍රීතිය කියන එක අරමුණ තුල හැංගිලා ඉන්නේ. ඒ නිසා මනාව අවබෝධ කරගන්න ඕනේ මේ අරමුණ දැනගත්තා කියලා කියන්නේ ප්‍රීතියක් ප්‍රීතියක් දැනගත්තා. ප්‍රීතිය අරමුණ තුල හැංගිලා ඉන්නවා තාම එළියට ඇවිල්ලා ඇවිල්ලා නැහැ. එහෙනම් අපි අරමුණක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස අරමුණ තියෙනවා. නමුත් මේ අරමුණ හොඳට වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනවා මම දැන් අරමුණ වඩනවා. වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට මම දන්නවා අනිවාර්යයෙන්ම මට ප්‍රීතිය හම්බ වෙනවමයි වඩාගෙන යනකොට. ප්‍රීතිය අරමුණ තුල තියෙනවා. එහෙනම් අර සර්පයා ඉන්න තැන හොයාගෙන හොයාගෙන ගියා වගේ පුජ්‍යලයාගව මන්තරයක් තියෙනවා. මංගාව තියෙනවා මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි මනාව අවබෝධ කරගෙන නිමිත්ත දක්මින් වඩාගෙන වඩාගෙන යනකොට මේ ආස්වාස ප්‍රාස්වාස ආරමුණ තුල ප්‍රීතිය කියන ධර්මතාවය මට අනාගතයේ දවසක ඒකාන්තයෙන්ම හම්බ වෙනවමයි කියන පැහැදිලි කිරීමයි එතන කරන්න උත්සාහ කරන්නේ. ආ ඒ නිසා සඳහන් කරනවා ප්‍රීතිය කියන එක අරමුණ තුල රිංගලයි ඉන්නේ. අරමුණ ඇතුලේ ප්‍රීතිය තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා සා පීති පටිසංවේදිතා ඒව හෝති සාලක්කන්තෝ ඒ ප්‍රීතිය දැනගත්තාත් වෙනවා ලක්ෂණ සහිතව නැත්තම් සාමාන්‍ය වශයෙන් හෝ ඒ අල්ලගන්න තියෙන හැකියාව නිසා ප්‍රීතිය මනාව ලක්ෂණ සහිතව දැනගත්ත වෙනවා එහෙම නැත්තම් සාමාන්‍ය වශයෙන් හෝ ප්‍රීතිය තියෙන බව තියෙන බව දැනගන්න නිසා තස්සා ගහනත්ත සුකරත්තා සඳහන් කරනවා පින්නතිනේ සර්පයයි ප්‍රීතියයි අල්ලගත්ත උපමාව මේකට ගලපලා තියෙනවා කියලා. සර්පයා ඉන්න තැන හාත්පස දැනගෙන අවබෝධ කරගත්තාම සර්පයක් දැක්කා වෙනවා. සර්පයා අල්ලගත්තත් වෙනවා. එහෙනම් අරමුණ තුල ප්‍රීතිය රිංගලා ඉන්නවා. මනාවේ අරමුණ හොයාගත්තාම අනිවාර්යෙන් ප්‍රීතිය හොයාගත්තා වෙනවා. මේ අරමුණ අවබෝධ කළා කියලා කියන්නේ ප්‍රීතිය මගෙන් පැනලා යන්නේ නැහැ කොහොමවත්. අරමුණ හරියට ග්‍රහණය කරගත්තා කියලා කියන්නේ ඒ තුල මට ප්‍රීතිය ලැබෙනවමයි. එහෙනම් මන්තරේ නිසා ඉන්න තැන දැක්කහම සර්පයා අල්ලගත්තම අල්ලගත්තම වෙනවා. එහෙනම් අරමුණ මනාව දිනු කරගෙන යනකොට වඩාගෙන යනකොට මේ ප්‍රීතියේ ප්‍රීතියත් හම්බ වෙනවා. අනේ ඒ නිසා යම් මන්ත්‍ර බෙහෙතක් තියෙන පුද්ගලයෙකුට සර්පයා ඉන්න ගුලද දැනගත්තත් ඇති. සර්පයා එළියට ගත් සර්පයා එළියට ගන්නේ මේ මන්ත්‍ර බෙහෙතක් තියෙන පුජ්‍යලයකට සර්පයා ඉන්න ගුල දැනගත්තාම ඇති. සර්පයා ඉන්න බව දන්නවනම් ඇතුලේ අය එයා කොච්චර යටද කොහෙද ඉන්නේ කියලා දැනගන්න ඕනේ නෑ ගුල දැනගත්තා නම් එතෙන්ට ගිහිල්ලා මන්ත්‍ර බෙහෙත ජප කරපු ගමන් සර්පයා එතනින් එළියට එන්නම එන්නම ඕනේ එහෙනම් අරමුණ දැනගෙන අරමුණ මනාව හොයාගෙන භාවනාව වඩාගෙන වඩාගෙන යනකොට ප්‍රීතිය කියන එක හම්බ වෙන්නම හම්බ වෙන්නම ඕනේ අන් ඒ කාරණාව සඳහන් කරනවා ඊළඟට ඔහු හොඳින් බලා ගන්න පුළුවන් ඔහුට හොඳින් බලා ගන්න පුළුවන් සර්පයා අල්ලගෙන තමන්ගේ පාලනයට නතු කරගන්නත් පුළුවන් දැන් සර්පයා එළියට එනකොට දැන් මෙතෙක් වෙලා නොදැක්කට දැන් එළියට එනකොට හොඳට සර්පයා බලන්නත් පුළුවන් බලනවා විතරක් නෙමෙයි දැන් මේ මන්ත්‍රයේ හින්දා දැන් එයා දුවන්නේ මගේ පාලනේ ඉන්නේ දැන් සර්පයාත් මම දකිනවා පාලනේ වෙලක් තියෙන නිසා සර්පයා යන්නේ නැහැ ළඟ ළඟ ළඟ ළඟ ඉන්නවා. අන් ඒ වගේ තමයි මනාව අරමුණ දැනගත්ත නිසා මේ ප්‍රීතිය ඇති වෙලා ඊට පස්සේ මේ ප්‍රීතිය අපි අතහැරලා ඒ දුවන්නේ දුවන්නේ නැහැ මම මේ ප්‍රීතියෙන් යුක්තවම කටයුතු කරනවා කියන උදාහරණය මෙතන සඳහන් කරනවා. Tamange පාලනයට නතු කරගත්තා. දැන් සිහියට එහාට මෙහාට දුවන්න දෙන්නේ නෑ දැන් සෑහෙන්න මම දක්ෂයි මේ සිහිය මම ගාව බැඳලා තියාගන්න. ඒ නිසා ප්‍රීතියත් මං ගාවම මං ගාවම තියෙනවා. අන්න ඒ වගේ ආරම්මණය හෙවත් අරමුණ දැනගත්තම මේ අරමුණ තුළ තමයි ප්‍රීතිය තියෙන්නේ. මන්තර බෙහෙත දැනගත්තාම සර්පයා ඒකාන්තයෙන් අල්ලනවා වගේ අරමුණ කියන එක හරියට අවබෝධ කරගත්තාම අරමුණ තුළ ප්‍රීතිය අරමුණ තුළ ප්‍රීතිය තියෙනවා. අරමුණ දැනගත්ත කෙනා මේ ප්‍රීතිය දැනගත්තාත් වෙනවා ප්‍රීතිය හාත්පසින් ග්‍රහණය කරගත්තාත් වෙනවා කියලා මෙතන සඳහන් කරන්නේ ඒකයි අරමුණ දැනගත්තා කියලා කියන්නේ ප්‍රීතියක් දැනගත්තා ප්‍රීතිය ග්‍රහණය කරගන්නත් පුළුවන් අල්ලගන්නත් පුළුවන්. එතනදී සඳහන් කරනවා මෙන්න මේ දැන ගැනීම ලක්ෂණ වශයෙන් හා සාමාන්‍ය වශයෙන් කියලා දෙකක්. ලක්ෂණ වශයෙන් හා සාමාන්‍ය වශයෙන් කියලා දෙකක් සඳහන් කරනවා. එතකොට ලක්ෂණ වශයෙන් කියලා කියන්නේ මේ හැම ධර්මතාවයකටම සාමාන්‍ය වශයෙන් තේරෙන ස්වභාවයක් තියෙනවා ඒ කොහොමද? ලක්ෂණ රස පච්චුට්ටාන පදට්ටාන කියලා ප්‍රධාන විස්තර කිරීම් හතරක් තියෙනවා. ලක්ෂණ වශයෙන් කියන තැනට. ලක්ෂණ වශයෙන් දැනගත්ත කියලා කියන එකට කාරණා හතරක් තියෙනවා. මොනවද මේ හතර? ලක්ෂණ එකක්. රස දෙවෙනි එක. පච්චුට්ටාන තුන්වෙනි එක. පදට්ටාන හතරවෙනි එක. මෙහෙම කියලා ප්‍රධාන විස්තර කිරීම් හතරක් තියෙනවා. ඒ මොනවද එතකොට ප්‍රධාන විස්තර කිරීම්? මෙතන සඳහන් කළා මේ දැන ගැනීම වශයෙන් ලක්ෂණ වශයෙන් සාමාන්‍ය වශයෙන් කියලා දෙකක් තියෙනවා. මේ ප්‍රීතිය පිළිබඳව අවබෝධ කර ගැනීම පිළිබඳව ලක්ෂණ වශයෙන් හා සාමාන්‍ය වශයෙන් කියලා කාරණා දෙකක් තියෙනවා. එතකොට ලක්ෂණ වශයෙන් කියන එක තමයි ආපහු කරුණු හතරකට බෙදලා යන්නේ ලක්ෂණ රස පච්චුට්ටාන පදට්ටාන කියලා. එහෙනම් මොනවද ලක්ෂණ කියලා කියන්නේ? ඒ නිසා මෙතන සඳහන් කරනවා ලක්ෂණය පිළිබඳව කෘත්‍ය පිළිබඳව හා වැටහෙන ආකාරය පිළිබඳව සහ ආසන්න කාරණාව පිළිබඳව එහෙනම් පැහැදිලි කරනවා ලක්ෂණය ලක්ෂණය නම් ලක්ෂයටයි ලක්ෂණය නම් ලක්ෂණ නම් ලක්ෂණයටමයි කියලා සඳහන් කරනවා ලක්ෂණය ලක්ෂය නම් ලක්ෂණේ නම් ලක්ෂණයටමයි කියලා කියන්නේ ඒකේ සැබෑ ස්වභාවයටමයි. ඒකෙන් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ ලක්ෂණ කියලා කිව්වේ ඒකේ සැබෑ ස්වභාවයමයි ඒ පවතින විදිහමයි. ඊළඟට කියනවා රස කියන්නේ මොකද්ද කියලා. කෘත්‍ය කියන එකමයි. කෘත්‍ය කියලා කියන්නේ කාර්යය සිදු කිරීම. එහෙනම් මෙතන රස කියලා කියන්නේ කෘත්‍ය කියන එකමයි. එහෙම නැත්නම් කාර්යභාරයක් කරනවද කියන එක රස කාර්යභාරයක් කරනවද කියන එක පච්චුට්ටාන වැටහෙන ආකාරය පච්චුට්ටාන කියලා කියන්නේ වැටහෙන අවබෝධ වෙන ආකාරය පදට්ටාන කියලා කියන්නේ ඒ කාරණයට ආසන්න කාරණාව අවබෝධ වෙනවා කියන කාරණාවට ආසන්න කාරණාව පදට්ටාන කියලා කියනවා එතකොට යම් පිනායෑමක් තියෙනවා නම් එය ප්‍රීතියයි කියලා හිතෙනවා. එතකොට අපහු සඳහන් කළොත් යම් යම් පිනායෑමක් තියෙනවා නම් එය ප්‍රීතියයි කියලා හිතනවා. නැත්නම් ප්‍රීතියයි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රීතියට සම්බන්ධ කාරණා තමයි ලක්ෂණ කියලා කියේ ලක්ෂණයටයි. ප්‍රීතිය කියන ලක්ෂණය. මට ප්‍රීතියක් පහළ වුණා කියලා හඳුනා ගන්න ස්වභාවය. ඒක වෙනම ප්‍රීතිය කියන ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා ප්‍රීතිය එහෙම පැහැදිලි කරන්න ලස්සන පෙන්වන්නේ බෑ ඒ ප්‍රීතියේ ලක්ෂණයමයි. ඊළඟට ප්‍රීතියේ කෘත්‍ය නැත්නම් රසය කියලා කිව්වේ ඒ ප්‍රීතිය නම් වූ කාර්යමයි. මා කොහොමද ප්‍රීතිමත් කරන්නේ ප්‍රීතිය නම් වූ කාරණාවමයි කියන කාරණාව. එහෙම නැත්නම් කාර්ය භාරයක් කරනවද මේ ප්‍රීතිය යම් කාර්ය භාරයක් කරනවද? පච්චුට්ටාන නම් වැටහෙන ආකාරය මට කොහොමද ප්‍රීතිය වැටහෙන්නේ? මට සතුටක් ඇති වුණා කියන කාරණාව මට වැටහෙන්නේ නැත්නම් මගේ සතුට මොකද්ද කියන එක මට වැටහෙන හැටි සතුටුයි කියලා එක එක්කෙනාට හිතෙන හැටි වෙනයි 100ක් ඉන්නවනම් 1000ක් ඉන්නවනම් ඒ ඒ අයට ඒ සතුට වැටහෙන හැටි වෙනයි ඊළඟට පදට්ටාන කියන්නේ ඒ කාරණයට ආසන්න කාරණාවයි මේ වැටහෙන කාරණාවට ආසන්න කාරණාව ප්‍රීතියට ළඟ කියන කාරණාවට තමයි පදට්ටාන පදට්ටාන කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාව ඇයි මේ තරම් අමාරුයි වගේ දැනුනේ. මේ කාරණාව විස්තර කරන්නේ මේ සතිපට්ඨාන අට කතාවේ අට කතාවේ නෙමෙයි. මේ කාරණාව මේට සම්බන්ධව මේ ප්‍රීතිය ගැන දෙවෙනි චතුස්කයේ මේ ප්‍රීතිය පිළිබඳව මේ විස්තර කිරීම කරන්නේ අභිධර්ම පිටකයේ අත්තසාලිනී කියන අට කතාවේ. එතකොට මේ විස්තර කිරීම තියෙන්නේ අභිධර්ම පිටකයේ. ආන් ඒ නිසා අභිධර්ම පිටකේ අපි බොහොම හදාරලා නැති හින්දා මේ කාරණාව ටිකක් බරයි බරයි වගේ මේ ප්‍රීතිය ගැන කියපු ඒ ටික දැනෙන්න පුළුවන් අත්සාලිනී අට කතාවේ විස්තර කරන නමුත් පටිසම්භිදා මග්ගයට යනකොට මේ කාරණාව ආපහු මීට වඩා විස්තර කරලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා සම්පියාසන ලක්ෂණා හාත්පසින්ම ප්‍රීතිය ප්‍රීතිමත් ස්වභාවයක් ඇති වෙනවා. හාත්පසින්ම ප්‍රීතිමත් පරිසරයක් ස්වභාවයක් මා තුළ ඇති වෙනවා. සම්පියා සම්පියාසන ලක්ෂණා කියලා ඒක ඒක සඳහන් කරනවා. ඊළඟට යහපත් කොට ප්‍රිය කරන ස්වභාවය තමයි මේ ප්‍රීතිය කියන ලක්ෂණේ ස්වභාවය. යහපත් කොට ප්‍රිය කරන ස්වභාවය. අපි යමකට ප්‍රියයි කියලා කියන්නේ ඒක පිළිබඳව අපට යම් සතුටක් සෑහීමක් තියෙන හින්දා අපි ඒකට ප්‍රියයි කියලා කියනවා. කාය චිත්ත පීඩන රසා පරණ රසාවා මේ කය සිත පිනවන කෘත්‍යයක් කරනවා. එහෙම නැත්නම් පැතිරෙන රසයක් තියෙනවා. එතකොට මේ ප්‍රීතිය විසින් කරන කාර්යය මොකද්ද? සිතයි කයයි දෙකම පිනවනවා. සිතයි කයයි දෙකම ප්‍රීතිය විසින් පිනවනවා. ඒ කියන්නේ ප්‍රීතිය කියන එක තැනකට නැත්නම් ප්‍රීතිය කියන එක තැනකට ඇවිල්ලා ඒක වඩන්න පුළුවන් පතුරවන්න පුළුවන්. ප්‍රීතිය. හිතේ පුංචි ප්‍රීතියක් ඇති වුණා. ඒ ප්‍රීතිය අපිට වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්, පතුරවන්න පුළුවන්. කොච්චර දුරට ඒක වඩලා වඩලා පතුරවන්න පුළුවන් වෙනවද? හිතේ එක තැනක ඇති වෙන පුංචි පුංචි ප්‍රීතියක් ඒක ආවර්ජනය කරලා ආවර්ජනය කරලා ආවර්ජනය කරලා වඩලා වඩලා වඩලා පතුරවන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඔද්දච්ච පච්චුපට්ඨානා ඔද වැඩි ගිය බව ප්‍රීතියෙන් ඔද වැඩි ගියා මොකද මේ ප්‍රීතියෙන් ඔද වැඩි ගියා අපි මේ වචන පාවිච්චි කරනවා නිකන් ගැස්මක් වගේ ස්පන්දන ස්වභාවයක් දෙනවා ප්‍රීතියෙන් අපි කියන ප්‍රීතියෙන් ඔද්දල් වෙලා කියලා කියන මේ වචනේ තියෙන ඒ ඒ කියන කාරණාව අපිට හිතා ගන්න බෑ මොන තරම් සතුටකින් මම පිරීලා ඉන්නවද කියන කාරණාව ඊළඟට සඳහන් කරනවා ප්‍රීතිය හොඳට දැනුණා කියන එකයි මේ ප්‍රීතියෙන් ඔද වැඩි ගියා කියලා කියන්නේ ප්‍රීතිය හොඳට දැනුණා. ඇඟටත් එක්කම දැනුණා. ප්‍රීතිය කියන එක හිතේ ඇති වෙන දෙයක්. නමුත් මගේ ඇඟත් එක්කම පිනා යනවා වගේ. ආන්ගේ කාරණාවට කියනවා මේ ප්‍රීතිය හොඳටම දැනුණ කියන කාරණාව. ඔද වැඩි ගියා. ඉහළට ඔසවන ඊළඟට මේ තවත් ප්‍රීතිය වැඩි වෙච්චාම තවත් හොඳටම ප්‍රීතිය වැඩි වෙච්චාම තමන් නිකන් ඉහළට ඉහළට ඉහළට යනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රීතිය බොහොම වැඩිලා පාවෙනා වගේ දැනෙනවා ප්‍රීතිය හොඳටම වැඩුණාම. ඊළඟට සඳහන් කරනවා කවදාවත් මේ ප්‍රීතිය වැඩිච්ච නිසා ඇකිලෙන බවක් ඇකිලෙන බවක් ඇති වෙන්නේ ප්‍රීතිය වැඩෙන්න වැඩෙන්න පිපෙන ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. පිපෙනවා. එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා ප්‍රීතියෙන් පිරෙනවා. පිපෙනවා නැත්නම් පිරෙනවා කියලා සඳහන් කළේ ඒකයි. ඇකිලෙන්නේ නැහැ. කය පුරාම දුවන ශක්තියක් අපිට දැනෙනවා. මේ ප්‍රීතිය කියලා කියන්නේ සරුවාංගයේ පුරාම දුවන ශක්තියක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වැටහෙන ආකාරය මේ ප්‍රීතිය කියන ධර්මතාවයයි. කය පුරාම එක දුවනවා වගේ දැනෙනවා ඒ ප්‍රීතිය. ඊළඟ සඳහන් කරනවා මේ පදට්ටාණය නම් ආසන්න කාරණාවයි. ප්‍රමෝද්‍ය නම් ප්‍රීතියෙහි ආසන්න කාරණාවයි. ප්‍රමෝද්‍ය. අපි කියන ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා කියලා. ඒ නිසා ප්‍රීතියෙහි ආසන්න කාරණාවයි. පාමුජ්ජම් පීතිං ජායති කියලා සඳහන් කරන මේ ප්‍රීතිය කුද්ධිකා පීති කණිකා පීති ඔක්කාන්තිකා පීති උද්වේගා පීති කර්ණා පීති කියලා ප්‍රීතිය ආකාර පහයි ප්‍රීතිය ආකාර පහක් තියෙනවා එක තමයි කුද්ධිකා ප්‍රීතිය මොකද්ද මේ කුද්ධිකා ප්‍රීතිය. එතකොට අපිට මේ ප්‍රීතිය තව ටිකක් වැටහෙනවා. කුද්ධිකා ප්‍රීතිය කියලා කියන්නේ ලොමු දැහැ ගැනීම සහිතව දැනෙන ප්‍රීතිය. මේ සාමාන්‍ය ප්‍රීතියක් නෙමෙයි මේ හැම එකක්ම බලවත් ප්‍රීතියක්. දැන් අපි ලොමු දැහ ගන්නවා කියලා කියන්නේ අපි කියන්නේ රෝමෝත්ගමණය වෙනවා කියලා. මගේ ඇඟේ හිරිගඩු පිපුණා වගේ වෙනවා. මං කරපු දෙයක අප්‍රමාණ සතුට ඒක සත්‍ය වෙලා සාර්ථක වෙලා කියලා කියනකොට අපිට තියෙන පුදුම පුදුමාකාර ප්‍රීතියක්. අන් එකට කියනවා කුද්ධිකා ප්‍රීතිය ශරීරයේම ලොමු දැහ ගැනීම සහිතව ඇතිවෙන ප්‍රීතියට කියනවා කුද්ධිකා ප්‍රීතිය කියලා. ඊළඟට කණිකා ප්‍රීතිය. කණිකා ප්‍රීතිය කියලා කියන්නේ ඇඟ ඇතුලේ පවතිනක් නිකන් හරියට නිකන් විදුලියක් යනවා වගේ ඇඟ ඇතුලේ. ප්‍රීතිය නිකන් සරිස් ගාලා වගේ නිකන් පුරාම පැතිරලා යන ප්‍රීතියක් වෙලාවකට හට ගන්නවා. ඒකට කියනවා කණිකා ප්‍රීතිය කියලා. තව ප්‍රීතියක් තියෙනවා ඔක්කාන්තිකා ප්‍රීතිය. ඔක්කාන්තිකා ප්‍රීතිය කියන්නේ සමුද්‍රයේ කෙරවලට කිට්ටුව රළ නගනවා. මහමුද අවසාන වෙන දිහාට ගියහම තමයි රැලි නැගෙන්නේ. සාගරයේ මැද්දට යනකොට බොහොම බොහොම නිශ්චලයි. කුණාටුවක් වගේ තිබුණ නැත්නම් සාගරයේ මැද්ද බොහොම නිශ්චලයි. හැබැයි අවසන් වෙන තැනට යනකොට යනකොට මහ රැලි පෙරලෙන්න පටන් ගන්නවා. එහෙනම් සමුද්‍රයේ කෙරවලට යනකොට රැලි නගිනවා වගේ ශරීරයේ පෙරලි පෙරලි නැගෙන ප්‍රීතිය. තමන්ගේ ශාරීරිය පුරාම රැලි පෙරලෙනවා වගේ මේ ප්‍රීතිය දරාගන්න බැරි ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ඔක්කාන්තිකා ප්‍රීතිය කියලා. උද්වේගා ප්‍රීතිය. උද්වේගා ප්‍රීතිය නම් කය අහසට ඔසවනවා වගේ ප්‍රීතියක් දැනෙනවා. මම නිකන් ඉහළට ඉහළට යනවා වගේ ප්‍රීතියක්. මේ වගේ ප්‍රීතියක් ජීවිතේ දැනෙලා නැති නිසා අපිට තව එහෙම කීවට දැනෙන්නේ නැහැ මේ සතුට නිසාත් ඉහළ යනවා වගේ දැනේද කියලා. නමුත් මේ වගේ ප්‍රීතියක් හම්බ වෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. 이르දියෙන් නෙවෙයි සඳහන් කරනවා මේ ප්‍රීතිය නිසයි උඩ යනවා වගේ දැනෙන්නේ කියලා. 이르දියෙන් ඉහළ යනවා නෙමෙයි. ප්‍රීතියෙන් යනවා. ප්‍රීතියෙන් ඉහළම යනවා. හැබැයි මම කිව්වේ ඒකයි ඒක අපිට තව හම්බෙලා නැතුව ඇති නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා උදාහරණයක් සඳහන් කරනවා ඒකට මෙහෙම මේ ඉහළින්ම යනවා කියන කාරණාවට. මේ පුන්න වල්ලිකා වාසී පුන්න වල්ලික වාසී මහා තෙරුන් වහන්සේ චෛත්‍යාංගණයට ගිහිලා පුන්න වල්ලික වාසී මහා තෙරුන් වහන්සේ මේ ලංකාවේ සිද්ධියක් මහා තෙරුන් වහන්සේ චෛත්‍යාංගණයට ගිහිල්ලා චන්ද්‍රාලෝකයෙන් මහා චේතිය බලාගෙන දැන් උන්වහන්සේට හඳ එළියේ මහා චේතිය පේනවා මේ මොකද්ද පේන්නේ මහා චේතිය කියලා අනුරාධපුරයේ මහසෑය හඳ එළියට උන්වහන්සේට මහසෑය පේනවා. දැන් හඳ එළිය වැටිලා අද ලයිට් එළිය වැටුණට වඩා හඳ එළියේ මහසෑය ඊට වඩා බැබලෙන්න ඇති. ඒ නිසා ඈත ඉඳලා උන්වහන්සේට මේ පේන්නේ හඳ එළියේ බැබලෙන මහසෑයයි. ආන් ඒ නිසා උන්වහන්සේට හිතෙනවා එහෙම බලාගෙන ඉන්න වෙලාවේ අනේ මේ හඳ එළියේ රාත්‍රියේ සිව්වනක් පිරිස මහසෑය වඳිනවා ඇති මේ වෙලාවේ. හඳ එළියේ රාත්‍රියේ තහනමක් තිබුණේ නෑ වගේ. ඕනෑම වෙලාවක මධ්‍යම රාත්‍රියේද අලුයම් කාලයේද ප්‍රථම යාමයේද මධ්‍යම යාමයේද අවසන් අලුයම් කාලයේද ඕන වෙලාවක යන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේ මේ චෛත්‍යයට හඳ එළිය වැටිලා ඈතින් ඉඳලා චෛත්‍ය දිහා බලාගෙන හිතේ ඇතිවෙන පුදුම ප්‍රීතියක්. ඒ ප්‍රීතිය නිසා මෙනෙහි කරනවානේ මේ චන්ද්‍රාලෝකය මැද්දේ සිව්වනක් පිරිස මේ වෙනකොට මහසෑය වඳිනවා ඇති කියලා ඇති වෙච්ච හැඟීම මොනතරම් ප්‍රීතිය ගෙනාවද හැඟීම ඉවරනට උන්වහන්සේ මහසෑමලුවේ. එතකොට කොහොමද උන්වහන්සේ මේ මහසෑමලුවට ගියේ? ආන් ඒකයි මෙතන සඳහන් කරන්නේ උද්වේගා ප්‍රීතිය. මේ ඇති වෙච්ච ප්‍රීතියෙන් උන්වහන්සේ ඔසවා තැබුවා හා සමානයි. එතකොට ඒකයි මෙතන සඳහන් කළේ විශේෂයෙන්ම 이르දියෙන් නෙමෙයි. මේක තමයි ප්‍රීතියේ හැටි. ඒකයි සඳහන් කළේ මේ කතා කරන බලවත් ප්‍රීතිය ගැන මේ ටිකක් අවබෝධ වෙන්න හොර මෙහෙම ප්‍රීතියක් අපේ ජීවිතේ හම්බ වෙලාම හම්බ වෙලාම නැති හින්දා ඒකයි සඳහන් කළේ මන්තරේ දන්නව නම් අනිවාර්යෙන් සර්පයා අල්ලනවමයි සර්පයා මේ හුඹහ ඇතුලේ ඉන්නවමයි එහෙනම් අරමුණ ඇතුලේ මේ ප්‍රීතිය තියෙන කියලා සඳහන් කළා හොඳට අරමුණ හොයාගත්තා නම් මේ අරමුණ වඩාගෙන වඩාගෙන යනකොට ධානය හම්බෙන්න ඉස්සලා මේ ප්‍රීතිය මේ ප්‍රීතිය උපදිනවමයි. එහෙනම් ඒ ප්‍රීතිය ලක්ෂණ තමයි මේ සඳහන් කළේ. උද්වේගා ප්‍රීතිය. ඒ වගේම තවත් කාරණාවක් මෙහෙම සඳහන් කරලා තියෙනවා මේ අහලා තියෙන දේවල්. කොයි වගේද? ගිරිකණ්ඩක කියන විහාරයේට අනිත් තිබිච්ච කන්දේ ජීවත් වෙච්ච මිනිස්සු ගිරිකණ්ඩක විහාරයේ තියෙන කන්දට අනිත් පැත්තේ තියෙන කන්දේ ජීවත් වෙච්ච මිනිස්සු ගිරිකණ්ඩක විහාරයේ වඳින්න යනවා. එතකොට මේ අනිත් පැත්තේ කන්දේ ජීවත් වෙන මිනිස්සු අතර එක තරුණියක් ඉන්නවා ඇය ගැබ්බරයි. දැන් ඇයට ගිහිල්ලා කන්ද බැහැලා ගිහිල්ලා කන්ද නගින්න අමාරුයි කියලා ගෙදර කට්ටිය ඇය එක යන්නේ නැහැ. නමුත් ඇයට හොඳට පේනවා කන්දේ තියෙන පිංකම. චෛත්‍ය පන්සල දිලිසෙන හැටි මේ හඳේලිය හොඳට ඇයට පේනවා. ඉතින් අනේ මට එතෙන්ට යන්න නැහැ. නමුත් දැන් පින්කම් භූමියේ මෙහෙම මෙහෙම සිද්ධ වෙනවා ඇති. සඳහන් කරනවා අය ඉහළින්ම යනවා මේ පන්සල ගාවට. එතකොට තව සඳහන් කරනවා ගෙදර කට්ටිය තව ගිහින් නැහැ. ඇය ගෙදර කට්ටිය එන්න කලින් එතෙන්ට ගිහිල්ලා. ප්‍රීතිය නිසා මෙතෙන්ට යන්න ඇති වෙච්ච අප්‍රමාණ ප්‍රීතිය නිසා බුද්ධාලම්බන ප්‍රීතියත් එක්ක මේ එන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බිම පාගන්න යන්න ඕනේ කියලා ඇති වෙන ප්‍රීතිය නිසා. නමුත් ඊට පස්සේ ගෙදර ආය අහනවා කොහොමද ආවේ? තනියම ආවේ කොහෙන්ද ආවේ? අහසින් ආවේ කියලා කියනවා. ගෙදර කට්ටිය කියනවා මේ අහසින් යන්නේ රහතන් වහන්සේලානේ. එවනම් මම දන්නේ මම ආවේ මම ආවේ අහසින්. ආන් ඒ වාගේ අති ප්‍රබල ප්‍රීතියක් තමයි මේ උද්වේගා උද්වේගා ප්‍රීතිය කියලා කියන්නේ මේ වාගේ ප්‍රීතියක් කවදාවත් ලෞකිකත්වයේ තුල හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ ජීවිතේ මැරිලා යනකම් හෙව්වත් මේ වාගේ ප්‍රීතිය හොයන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ කියන්නේ මේ එක ප්‍රීතියක්වත් අපිට දැනෙන්නේ නැහැ. බොහොම ටික ටික දැනෙයි මේ කුද්ධිකා ප්‍රීතිය, කනිකා ප්‍රීතිය, ඔක්කාන්තිකා ප්‍රීතිය වාගේ දේවල්, උද්වේගා ප්‍රීතිය වාගේ අති ප්‍රබල ප්‍රීතියක්. එහෙම ලේසියෙන් ජීවිතේ ලෞකික සැප සම්පත් නිසා හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර මාර්ගයේම තමයි මේ ප්‍රීතිය තියෙන්නේ. එහෙමනම් දැන් මේ තාම ධානයක්වත් ලබාපු නැති කෙනෙක් ලබන ප්‍රීතියනේ එතකොට අපි පින්නතුන් කල්පනා කරලා බලන්න ඕනේ රහතන් වහන්සේ මොනතරම් සතුටින් ජීවත් වෙන්නේ ඇද්ද කියලා. බුදුරජාණන් වහන්සේ මොනතරම් ප්‍රීතියෙන් ලෝකයට ප්‍රීතිය ගැන දේශනා කරන්න ඇද්ද? උන්වහන්සේ මොනතරම් නිදහසක් වින්දනය කර කර ලෝකයට නිදහස ගැන දේශනා කළාද? ඒකල මේවා හෙව්වේ ඉන්ද්‍රියන් පාලනය කරගෙන අරමුණක් ඔස්සේ ඉස්සරහට ගියපු නිසා ආන් ඒකයි බුදුරජාණන් වහන්සේ මාගන්දී බ්‍රාහ්මණයට සඳහන් කළේ. අපි මේ කාරණාව සඳහන් කළා. අර කබලෙන් තවා ගන්නකොට දුකයි. නමුත් බමුණ පස්සේ කියනවා දුකයි ස්වාමිනියෝකෙන් තවනකොට. එතකොට බ්‍රාහමණය එදා තැව්වේ මොකද? ස්වාමිනී එදා දුකයි. නමුත් සැපයි වගේ දැනුණ කායප්‍රසාදය වෙනස් වෙලා හින්දා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා දැන් කලින් තවාගත්ත කෙනාට පස්සේ තවන එක්කෙනා දැකලා දුවලා ගිහිල්ලා ඒක අරන් තවා ගන්න හිතෙන්නේ නැහනේ. ආන් ඒ වගේ තමයි බ්‍රාහමණය කලින් පංචකාම සම්පත් සැපයි කියලා විඳ විඳ ඉඳලා ඒ සම්පත් වල සැප නැහැ කියලා අත්හැරලා මට විවේකයෙන් උපන්න ධානය සුවය හම්බ වුණා. මාගන්දිය එහෙම තැනකට ආපු කෙනෙකුට පංචකාමයේ දැක්කහම ආයෙත් ගිහිල්ලා ඒ පංචකාමයේ සැනසෙන්න හිතෙයිද? නෑ ස්වාමීනි කවදාවත් හිතෙන්නේ නෑ. එහෙනම් ඒ වගේ තමයි මෙන්න මේ වාගේ ප්‍රීතියක් මෙහෙමනම් මේ රහතන් වහන්සේලා ධානලාභින් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කොයිතරම් ප්‍රීතියක් දකින්නේ නැද්ද? ආන් ඒකයි ලෝකේ සැබෑ සුන්දරත්වය දැක්කේ අපි නෙමෙයි රහතන් වහන්සේලා. අපි ලෝකේ ලස්සන දැක්කෙම දැක්කෙමනේ අපිට පේන්නේ මායාව විතරයි. උන්වහන්සේලා ලස්සන දැක්කා. අපි මායාව දිහා බලනවා උන්වහන්සේලා ලස්සන දිහා බැලුවා. ආන් ඒ වාගේ ප්‍රීතියක් ගැනයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. උද්වේගා ප්‍රීතිය සඳහන් කරනවා ඒ නිසා බොහෝසේ ඇති වෙන එකක් නෙවෙයි කියලා. මේ උද්වේගා ප්‍රීතිය වගේ ඒවා බොහෝසේ ඇති වෙන දේවල් නෙමෙයි. තාම කලාතුරකින් කෙනෙකුට ඇති වෙන ප්‍රීතියක්. ඊළඟට කර්ණ ප්‍රීතිය. අන්තිම ප්‍රීතිය පස්වෙනි පස්වෙනි එක කර්ණ ප්‍රීතිය කියලා කියන්නේ සකල ශරීරයට හුලං පුරවලා වගේ ශරීරයටම හුලං පුරවලා හුලං වලින් පිරිලා හුලං වලින් පිරිලා නිසා සැහැල්ලුයි. ආන්ගේ සැහැල්ලු නිසා ආපහු මේ ප්‍රීතියෙන් තමන් ඉහළ යනවා වගේ දැනෙනවා. ඉහළ යනවා වගේ දැනෙනවා. ඒ තරම්ම සැහැල්ලුයි ජීවිතේ. ආන් ඒකට කියනවා කරුණ ප්‍රීතිය කියලා. ඊළඟට සඳහන් කරනවා ඒ සැපය නිසා සමාධිය සම්පූර්ණ වෙනවා. ඕන් සමාධිය ගාවට යන්න ඕනේ තියෙන හැටි. මේ මේ ප්‍රීතිය නිසා ලබන අප්‍රමාණ සැපය නිසා සමාධිය කියන ධර්මතාවයේ විටින් විට හම්බෙලා ඇති සම්පූර්ණ නෑ. නමුත් ආන්ගේ සමාධිය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා මේ නිදහස් ප්‍රීතිය නිසා. මේ ප්‍රීතිය ඉපදිලා තියෙන බුදුම නිදහසක් ඉඳලා. ආන් ඒ පුජ්‍යලයට සමාධිය කියන එක හොඳට වැඩෙන්න පටන් ගන්නවා. ආන් ඒ සැපේ නිසා සමාධිය සම්පූර්ණ වෙනවා කියලා මෙතන සඳහන් කළේ. ඒකයි ඊළඟට ප්‍රීතිය පස්සද්ධිය ඇති කරනවා. ප්‍රීතිය නිසාම පස්සද්ධිය ඇති කරනවා. පස්සද්ධි සුවය, පස්සද්ධිය සුවය ඇති කරනවා. සැපය ඇති කරනවා පස්සද්ධිය. සුවය හෙවත් සැපය සමාධිය ඇති කරනවා. මේ මේ සුවය නැත්තම් සැපය සමාධිය කියන ධර්මතාවය ඇති කරනවා. ඉතින් මේ පස්සද්ධිය ඇති කරනවා ආදී කාරණා මේ බොජ්ජංග ධර්ම. මේ බොජ්ජංග පිළිබඳව දේශනාවල් මේ දවස්වල ඇහෙනවා අහනවා. ඒ නිසා ඒ කරුණු හොඳට හොඳට වටහා ගන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා ඒ සමාධිය ෂණික සමාධිය වෙන්නත් පුළුවන්, උපචාර සමාධිය වෙන්නත් පුළුවන්, අර්පණා හෙවත් ධානා සමාධිය වෙන්නත් පුළුවන් කියලා. ඒ සමාධීන් තුනෙන් ඕන එකක් ලැබෙන්න ලැබෙන්න පුළුවන්. ක්ෂණික සමාධිය කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙලා යනවා. ඊළඟට සඳහන් කරනවා ප්‍රීතියේ තියෙන එක ස්වභාවයෙන් නැත්නම් එක් ස්වභාවයෙන් වැටහෙනවා නම් ඒකට කියන්නේ පච්චන්ත ලක්ෂණය කියලා. මේ ප්‍රීතිය කියන ස්වභාවය හරියටම වැටහෙනවා නම් ඒකට කියන්නේ පච්චන්ත ලක්ෂණය කියලා. ප්‍රීතිය කියන එක ස්වභාවයෙන් වැටහෙනවා නම් ප්‍රීතිය කියන එක ස්වභාවයෙන් වැටහෙනවා නම් කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රීතිය නිතරම තියෙනවා ප්‍රීතිය ස්වභාවයෙන් නිතරම නිතරම තියෙනවා අපි කියන්නේ ස්වභාවයෙන් ස්වයං අවබෝධයක් ලැබෙනවා ඒ කියන්නේ ප්‍රීතිය ස්වභාවයෙන්ම වැටහෙනවා මේ කාරණාව දැන් මෙච්චර කල් හෙව්වනේ අපි ප්‍රීතිය මෙච්චර කල් ප්‍රීතිය හොයාගෙන හොයාගෙන ගියා නමුත් දැන් ප්‍රීතිය හම්බ වෙලා දැන් ප්‍රීතිය කියන එක හොඳට ස්වභාවයෙන්ම වැටහෙනවා ප්‍රීතිය ආන් ඒ කාරණාවට තමයි කියන්නේ පච්ඡන්ත පච්ඡන්ත ලක්ෂණය කියලා. ආන් ඒ නිසා පින්තුනේ සඳහන් කරන මේ හැම ධර්මතාවයකටම තියෙනවා තම තමන්ට වෙනස් වූ ලක්ෂණයක්. ඒකට කියන්නේ පච්ඡන්ත ලක්ෂණයයි. මේ හැම ධර්මතාවයක්ම එක එක්කෙනාට වෙනස්. ප්‍රීතියත් 10 දිනකට ගත්තොත් 10 දිනකට වැටෙන්නේ වෙනස් ආකාරයෙන්. සමාධියත් වෙනස්. ආන් එහෙම වැටහෙන නිසා මේ එක එක්කෙනාට වෙනස් වෙච්ච නිසා ඒකට කියනවා පච්චන්ත ලක්ෂණය කියලා. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ සෑම ධර්මතාවයකටම පොදු ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණය. ඒක කාටවත් වෙනස් වෙන්නේ නැහැ. හැම දෙයකම ඒක එසේමයි. එක එක්කෙනා බලන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍ය ලක්ෂණය කියලා කියන්නේ හැම ධර්මතාවයකටම ඒක ඒක පොදුයි. අන් ඒ නිසා ඒකට කියනවා සාමාන්‍ය ලක්ෂණය කියලා. පොදු ලක්ෂණය සාමාන්‍ය කියලා කියන්නේ පොදු කියන අර්ථයේ. පොදු ලක්ෂණය එහෙම කීවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මිත්‍ර ලක්ෂණය. මොකේටද ලෝකෙ පොදු නැත්තේ? මනුස්ස කයටත් පොදුයි, ගහට ගලටත් පොදුයි, මහ පොළොවටත් පොදුයි, මහ සාගරයටත් පොදුයි. මේ දේවල් වලට අනිත්‍ය පොදු නැත්තේ. මේ හැම දෙයකම අනිත්‍ය කියන එක මේ වීදුරුවටත් පොදුයි, මේ මේසෙටත් පොදුයි, මටත් මටත් පොදුයි. එහෙනම් මේ අනිත්‍ය වෙනසක් නැහැ හැමෝටම පොදු ධර්මතාවයක්. එහෙනම් ප්‍රීතියටත් වේදනාවටත් සැපයටත් සමානයි. සංඥාවටත් විඥාණයටත් රූපයටත් සමානයි කියලා කියනවා. මේ ප්‍රීතියටත් මේ අනිත්‍යතාවය පොදුයි. මේ ප්‍රීතිය තිබ්බට ඒක බිඳිලා යන්න බිඳිලා යන්න පුළුවන්. වේදනාවටත් එහෙමයි, සැපයටත් එහෙමයි, සංඥාවටත් විඥාණයටත් මේ හැම එකටම මේ කාරණාව පොදුයි. ආන් ඒ නිසා ඒ පොදු කරුණට සඳහන් කරනවා සාමාන්‍ය සාමාන්‍ය ලක්ෂණය කියලා. ඒ හැම එකකටම මේ ත්‍රිලක්ෂණය සමානයි. අන්න ඒ නිසා සාමාන්‍ය ලක්ෂණයයි කියනු ලැබෙයි කියලා සඳහන් කරනවා. පච්චන්ත ලක්ෂණය. ඒකට පච්චන්ත ලක්ෂණය කියන්නේ තම තමන්ට වෙන වෙනම ආවේනික වූ ලක්ෂණයක්. අපි සඳහන් කළා තම තමන්ට ආවේනිකයි ඒක. එක එක්කෙනාට වෙනස්. තම තමන්ට ආවේනිකයි. ඒ නිසා සඳහන් කරනවා මේ කතා කරපු කරුණු ප්‍රීතිය පච්චන්ත ලක්ෂණයයි කියලා. 10 දිනකට ඇති වුණොත් ප්‍රීතිය 10 ආකාරයි. අපි ඒකයි සඳහන් කළේ ප්‍රීතිය කියලා කියන්නේ පච්චන්ත ලක්ෂණයක්. නමුත් සාමාන්‍ය ලක්ෂණය කියලා කියන්නේ සියල්ලන්ට පොදුයි. අන්න ඒ නිසා ඊළඟට සඳහන් කරනවා මේ සුවය කියන එකෙන් පච්චන්ත ලක්ෂණය වෙනම කියලා තියෙනවා. සුවය කියන කාරණාවේදී පච්චන්ත ලක්ෂණය වෙනම පැහැදිලි කරනවා කොහොමද? සාත ලක්ෂණං සුඛං. මధుර වූ ස්වභාවයක් තියෙනවා හොඳයි කියන ස්වභාවයක් තියෙනවා. මధుර වූ ස්වභාවයක් හොඳයි කියන ස්වභාවයක් තියෙනවා පච්චන්ත ලක්ෂණය තුල. ඊළඟට සඳහන් කරනවා සම්පයුක්තානං උපගුහන රසං. ඒ කියන්නේ තමන් අවට තියෙන ධර්මයන් වැඩෙන ගතිය තමයි රසය කියලා කියන්නේ. තමන් අවට තියෙන ධර්මයන් වැඩෙන ගතිය රසය. එනම් සියල්ලංගම දියුණු කරනවා. සියල්ලම දියුණු කරන ලක්ෂණයට කියනවා උපගුහන රසං කියලා. අනුග්‍රහන පච්චුපට්ඨානං හොඳින් සැපය අනිකුත් ධර්මයන්ට අනුග්‍රහ කිරීම වැටහෙන ආකාරය. අනිකුත් ධර්මතාවයන්ට හොඳට වැටහෙන්න අනුග්‍රහ කරනවා. ඒ කාරණාව. ඊළඟට සඳහන් කරනවා පින්නතිනේ මෙතන මේ ප්‍රීතියයි සෝයයි පිළිබඳව මේ විදිහට උදාහරණයක් තියෙනවා. ප්‍රීතියයි සෝයයි කියන දෙක පිළිබඳව නැවත උදාහරණයක් සඳහන් කරනවා. ඉට්ටාරම්මන පටිලාභ තුට්ටි ප්‍රීති. ඉට්ටාලම්මන පටිලාභ තුට්ටි ප්‍රීති. ඒ කියන්නේ Taman බලාපොරොත්තු වන ආකාරයෙන් හෙවත් ප්‍රතිලාභේ ඇති වුනහම ප්‍රීතිය ඇති වෙනවා. එයින් ප්‍රයෝජන ගත්තම සැපේ ඇති වෙනවා. බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන්ම ඒ කාරණාවෙන් ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇති වුනහම ප්‍රීතිය නිසාම සැපේ ඇති වෙනවා. ප්‍රීතිය නිසා සැප උපදින්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා උදාහරණයක් මේ විදිහට හොඳටම බඩගිනි කෙනෙක්. හොඳටම බඩගිනි. ඒ බඩගිනි කෙනාට බඩගින්න දරා ගන්න බැරුව ඉන්නකොට දකින්න හොඳ කෑමක්. ඒ කෑම එක දැක්ක ගමන් ඇති වෙන්නේ ප්‍රීතියක්. හොඳටම බඩගින්නේ ඉන්නේ. එහෙම නැත්නම් හොඳටම පිපාසයෙන් ඉන්න කෙනෙකුට පිරිසිදු වතුර වීදුරුවක් දැක්කම පිපාසය වැඩි වෙනවා. ඒ මනා ප්‍රීතියක් ඇති වෙනවා. ඒ පිපාසය වැඩි වෙන්නේ ප්‍රීතිය වැඩි වෙලානේ. වතුර හම්බුණා. ඉන්නම බෑ දරන්නම බැරුව ඉන්නේ. දැන් වතුර හම්බුණා. එහෙම නැත්නම් කෑම හම්බුණා. පුදුම ප්‍රීතියක්. නමුත් තාම භුක්ති විඳින්නේ නැති හින්දා ප්‍රීතිය ඇති වුණා මිසක් සැපය සැපේ නෑ. එහෙනම් වතුර ටික පානය කරාම පිපාසා වේදනාව නැති වෙලා සැපයක්. බඩගිනි වේදනාව නැති වෙලා සැපයක්. අන් ඒ කාරණාවයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ප්‍රීතිය නිසාම සැපේ උපදිනවා. ඊළඟට සඳහන් කරනවා අනුභව කරද්දී ලැබෙන්නේ සුවයක් වගේම උදාහරණයකින් සඳහන් කරනවා ඉෂ්ඨාරම්මන පටිලාභ තුට්ටිය හෙවත් සතුට ඉෂ්ඨාලම්බන පටිලාභ තුට්ටිය හෙවත් අනුභව කරද්දී සැපයක් වගේම සතුටකුත් තියෙනවා දැකලත් සතුටක් තිබුණා අනුභවයෙන් සැපයක් සුවයක් ඊළඟට ආයි හම්බෙනවා පටිලද්ද රසානු භවණං සුඛං හාත්පසින් ලබන ලද රස අනුභවණය කිරීම සුවයයි. ආත්පසින් ලබන ලද රසය අනුභවණය කිරීම සුවයයි. රසය හැම පැත්තෙම ලැබෙනවා ඒක අනුභව කරාම සුවය කියන එක හම්බ වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ ප්‍රීතිය සංස්කාර ස්කන්ධයටයි සංග්‍රහ වෙන්නේ. ප්‍රීතිය සංග්‍රහ වෙන්නේ සංස්කාර සංස්කාර ස්කන්ධයටයි කියලා මෙතන ආයෙ සඳහන් කරනවා. සුවය සංග්‍රහ වෙන්නේ වේදනා ස්කන්ධයටයි. ප්‍රීතිය සංග්‍රහ වෙන්නේ සංකාර ස්කන්ධයට, සෝය සංග්‍රහ වෙන්නේ වේදනා ස්කන්ධයටයි කියලා පැහැදිලි කරනවා. එතකොට පංචස්කන්ධයේ අතර ස්කන්ධ දෙකටයි ප්‍රීතියයි සෝයයි අරමුණු වෙන්නේ. පංචස්කන්ධයේ ස්කන්ධ දෙකකට ප්‍රීතිය සහ සෝය කියන එක අවබෝධ වෙනවා. නමුත් එතකොට මෙව එකට බැඳිලා බැඳිලා තියෙනවා. නමුත් දෙක දෙවිධයකට ස්කන්ධ දෙකකට අරමුණු වෙනවා. ප්‍රීතිය සංස්කාරස්කන්ධයටත් සුවය වේදනාස්කන්ධයටත් සැප දුක උපේක්ෂා කියන සියල්ලම අයිති වෙන්නේ. සැප දුක උපේක්ඛා කියන කාරණා ටික අයිති වෙනවා. ඊළඟට සඳහන් කරන පින්නතුනේ මේ කාන්තාරයක් කෙරවල කාන්තාරයක ගහක් කොළක් වතුර මොකවත් මොකවත් නැහැ. කාන්තාරයක් කෙරවල වනාන්තරයක් තියෙනවා. කාන්තාරේ කෙරවල වනාන්තරයක් තියෙනවා. එහෙම නැත්නම් රැස් වුණ විශාල ජලයක් තියෙනවා. පොකුණක් හරි වැවක් හරි විශාල ජලයක් වනයක් හෝ ජලයක් තියෙනවා කාන්තාරයේ කෙරවල. එහෙම නැත්නම් සඳහන් කරනවා ඒක දැක්කහම ඇතිවෙන මහත් වූ සතුට කාන්තාරයේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කාන්තාරයෙන් පීඩා විඳලා විඳලා අවසාන වෙනතන ඊටාම සුවපහතු සිහිල් සෙවන් තියෙන වනාන්තරයක් දැක්කහම හරි විශාල ජලකඳක් දැක්කම හරි ඇති වෙන්නේ පුදුමාකාර සුවයක්. සඳහන් කරනවා නමුත් ඒ වනයේට පැමිණිලා වතුර පරිහරණය කරලා නාලා පැම්බීලා විවේකීව ඉන්න විට දැනෙන එකට කියනවා සුවය කියලා. සතුට නැති වුණේ සතුට ඇති වුණා වනාන්තරය දැක්ක හින්දා. සතුට ඇති වුණා ජලය දැක්ක හින්දා. නමුත් තාම සුවය නැහැ. සතුට විතරයි තියෙන්නේ. ඊට පස්සේ අතුලට ගිහිල්ලා සිහිල් හෙවන් වල ඉඳලා පැම් බීලා හොඳට සැනහිලා ඉන්න පුජ්‍යලයට තමයි ආන් ඒ සුවය දැනෙන්න පටන් ගන්න. අන්න ඒ වාගේ මේ උදාහරණේ තියෙන්නේ ඒ විදිහටම ප්‍රීතියයි සුවයයි කියන දෙකක් කියන කාරණාව සඳහන් කරන ප්‍රීතිය සහ සුවය කියලා කියන්නේ පැහැදිලිවම කරුණු කරුණු දෙකක්. එහෙනම් ප්‍රීතිය නිසා හැම වෙලාවෙම මේ සුවය කියන ධර්මතාවය හම්බ වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් ඒ කාරණාව දෙවන චතුස්කයෙන් මේ ප්‍රීතිය කියන කාරණාව සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ප්‍රීතිය. එතකොට දෙවෙනි චතුස්කයේ ප්‍රීතිය කියන කාරණාව මේ ආදී කරුණු වලින් තව චුට්ටක් සාකච්ඡා කරාම ප්‍රීතිය සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් දෙවෙනි චතුස්කය අපිට දේශනා කීපයකින් ඉවර කරන්න ඉවර කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි චතුස්කයත් හතරවෙනි චතුස්කයත් සාකච්ඡා කරලා පටිසම්භිදා මග්ගපාළී කාරණා තියෙනවා සාකච්ඡා කරන්න ටිකක් බොහොම පැහැදිලි විසුද්ධි මාර්ගයට වඩා පහසුයි විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරපු කරුණු හම්බ වෙන නිසා ඒ කරුණම විස්තර කරමින් පැහැදිලි කරන නිසා භාවනාව වඩන කෙනෙකුට ඒක මහත් ලොකු මහත් ලොකු පිටුවහලක් සහ අත්වලක් අත්වලක් වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකින් අපි පටිසම්භිදා මග්ගපාළිය සාකච්ඡා කරන්න උත්සාහ කරමු. නමුත් සතිපට්ඨානය කියලා කියන්නේ සාගරයක්. ඒක මේ භාග්‍යතුන් වහන්සේගේ මේ 84000ක් ධර්මස්කන්ධය තුළ මහා සාගරයක් හා සමානයි සාකච්ඡා කරලා අතනින් මෙතනින් ඉවර කරන්න පුළුවන් සීමාවක් වෙන්න පුළුවන් කියන කාරණාවක් දකින්න බෑ. විවිධාකාර සූත්‍ර ගණනාවක ඒ පිළිබඳව කරුණුම කරුණුම අපි නොදැක්ක අපි නොහිතපු අපි නොදැක්ක දේවල්මයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා පටිසම්භිදා මග්ගපාළිය යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා අපි මේ දේශනා මාලාවම එතනින් ඉවර කරමු. එහෙනම් අදට දේශනාවට ඉදිලා තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව අදට මෙතනින් නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ සුපුරුදු පරිදි අපි දීපලාල් විජේරත්න මැතිතුමා, ඒ වගේම ඉමාලි ප්‍රියංජලා මැතිණිය, ඒ වගේම දරුවන් තිදෙනා මෑණියන් ඇතුළු පිරිස තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. නිදන ප්‍රාප්තියටපත් වෙන දෙමව්පියන්ට හැමදාම වගේ පින් අනුමෝදන් කරනවා අද සුපුරුදු පරිදි. ඒ වගේම ආශිර්වාද කළ යුතු දෙමව්පියන්ට රත්නත්‍රයේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ඒ වගේම දරු දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ සත්පුරුෂ දෙපළට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසලයේ හේතුවක් ලෙස ප්‍රාර්ථනා කරගන්නවා වගේම මේ ධර්ම මණ්ඩපයේ රැස් වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන මේ සියලුම පිරිසටත් ඒ කුසල් ඒ වෙනුවෙන්ම අනුමෝදන් කරනවා වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටමත් මේ රැස් කරගන්නා වූ මහා කුසලයත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ප්‍රාර්ථනා කරමින් වහවහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම මාර්ගයට පැමිණලා මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා සම්‍යක් දෘෂ්ටියේ පිහිටලා මනා වූ සිහි කල්පනාවෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව ධර්මයයි අධර්මයයි තේරුම් අරගෙන ධර්ම මාර්ගයේම ගමන් කරමින් සසර මඟ සුවපත් කරගන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා උතුම් ආශිර්වාදයක් කරනවා වගේම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් අනුමෝදන් කරනවා සේම මේ සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාටමත් විශේෂයෙන් ස්ථානීය ලබලා දීලා විශේෂ අනුග්‍රහයක් දක්වන විහාරාධිපති ගෞරවනීය අනුනායක ස්වාමින් වහන්සේටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේලා ප්‍රධාන ලංකා වාසී ලෝක වාසී සියලුම මහා සංඝරත්නයටත් ආශිර්වාද කරමින් මේ අන් සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ පින්නතුනි ඊට අමතරව අද දවසේ වෛද්‍යාචාර්ය ප්‍රමිලා සුරවීර මහත්මියගේ ජන්මදිනය විශේෂයෙන් විජේරත්න පවුලේ බොහොම හිතවත් කල්යාණ මිත්‍ර කල්යාණ මිත්‍රයෙක් හැටියට හිමාලා ප්‍රියංජලි මහත්මියගේ පුංචි කාලේ ඉඳලා දැන හඳුනාගත්ත කල්යාණ මිත්‍ර යෙහෙලියක් හැටියට නිරන්තරයෙන් මේ සත්පුරුෂ මාර්ගයේ එකතු වෙමින් කටයුතු කරමින් පිනට දහමට ලැබිව කටයුතු කරන මහත්මියක් හැටියට පෞද්ගලිකව අපිත් හඳුනන නිසා අද විශේෂයෙන් එතුමියගේ ජන්මදිනයේ ඒ නිසා මේ මහා පිංකම සද්ධර්ම දාණය ලෝකයට බෙදෙන වෙලාවේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ආරාධනාවක් කිරීමම අප්‍රමාණ වූ කුසල් වැඩෙන පිංකමක්. ඒ නිසා අද මේ දෙපළ බොහොම සත්පුරුෂයන් හැටියට තමන්ගේ සත්පුරුෂ යෙහෙළියට සද්ධර්ම දේශනාවට ආරාධනා කිරීමේ අවස්ථාව ලැබලා දීලා අදවන් දවසක එවන් මහත් වූ කුසලයක් අත්පත් කරලා දුන්නා කියලා කියන්නේ එතුමියට දෙන්න තිබිච්ච ඉහෙළම දේ. වෙන මේ ලෝකේ මොන තෑගි භෝගෝලින් පිදුවක් සැනසුවත් මේ වගේ දෙයක් දෙන්න බැරි නිසා මේ මහා පිංකමේදී ඒ ධර්ම දේශනාවට ආරාධනා කිරීමෙන් ලබනවා කියලා සඳහන් කරපු මහා කල්ප 8ක තරම් දීර්ඝායුෂය. ඒ මහා කුසලය අනුමෝදන් කරවන්න කටයුතු කළා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ ස්ථානයේ රඳවාගෙන ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා පින් අනුමෝදන් කළා. කල්යාණ මිත්‍රයන් ලැබේවා කියන ප්‍රාර්ථනාවට ජීවිතේ කල්යාණ මිත්‍රයන් ලබලා තියෙන නිසා ඒ කල්යාණ මිත්‍රයන්ගේ පිහිට සරණ තුලින් ලබාගත් ශ්‍රේෂ්ඨ ජීවිතය නිදුක්ව නිරෝගීව තවමත් ආගමික ශාසනික කටයුතු වල නිරත වෙමින් ධර්ම මාර්ගයේම ගමන් කරන්න ඒ අවවාද අනුශාසනා ලැබගමින් කටයුතු කරන්නේ ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රමිලා සුරවීර මහත්මියට අපි සියලු දෙනාම රැස් කරගත්ත කුසල් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්වෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු